ආනාපාන සතිය සම්බන්ධ ප්‍රශ්න තියෙනවා. මට එක දෙයක් තියෙනවා. ඒකම ප්‍රශ්න වෙනවා. දෙන්නේ තමයි. මම වාර්තා මම දෙන්නේ ඒ කියන උතුම්ක ස්මෘති සිංහලා දැනීමකට පමණක් සීමා. ඊට පස්සේ ඒ දැනීම දිහා බලන්නේ පැයක් විස්තර දෙන්න පුළුවන් ඊට පස්සේ ඒකට අර ප්‍රේතාවක් ඉපදින්න ඊට පස්සේ ඒක ලැබුණාට පස්සේ ආයෙ හොරොස්කෝප් කරලා ගන්නත් පස්සේ භවනා වර්තනෙන්නේ ඒ තමයි සමහර වෙලාවට මම දැන් මෙතන කියන ඉන්දියාවට සුසියෙන් වෙන්නේ ඒකට මුලින්දලා මේ හුස්ම රැල්වලාගෙන يعني පහළ කරනකොට නැවත කුෂ්ම සිද්ධ වෙනවා අර තත්ත්වෙම පත්වලා ආයෙත් දීර්ඝ වෙලාවක් ඉන්න පුළුවන් පැයක් පැයක්මාරක් වගේ ඊට පස්සේ ඒක එහෙම නැති වෙලා ගෙවිලා ඉතිලා ආයෙත් කුෂ්ම දොරස් තත්ත්වෙට පත් වෙනවා ඊට පස්සේ අගයක් වුණත් ඉතින් කොම්පිටි කියන්නේ තියෙන්නේ ඒ දෙවෙනි සැරේට මතුවෙන හුස්ම බලාගෙන භාවනා කරන්න. ඉස්සලා ටික දැන් දන්න ටිකනේ. ගිහිල්ලා හොඳටම සිව් වේ. සිව් වෙච්චාම බොහොම සාන්ත, බොහොම විවේක, බොහොම ඉඩපාඩු තියෙන ගණකටලා ඉන්නවා. කිසි වේදමකුත් නැහැ. භාවනා ලැබෙන්න ඕන සීල ප්‍රතිඵල සහිතයි පිරිච්ච ගතිය, සන්තුෂ්ටි කර ගතියක් තියෙනවා. එහෙම තිබ්බට මොකද ටික වෙලාවකින් ඒ සමාධිය කැඩෙනවා දී වෙලා පුවක්කිත ගලේ ගැහුවා වගේ නන්නතර නන්නතර වෙනවත් එක්කම ආනාපාන එනවා ආනාපාන එන බව දැකලා තියෙන එක ලොකු ජයග්‍රහණයක් මෙතනින් තමයි භාවනා පටන් ගන්න. ආයෙ සරයක් ආනාපානට පිටිය තමයි. නමුත් නැවත සරයක් හිතේ යොදලා බැලුවොත් හරියටත් වැඩි ඉක්මනට මේක තම්පත් වෙනවා. බෑ අච්චර වෙලාවක් ඉන්න තු ආයෙ නැගිටිනවා. ඊට තුන්වෙනි සැරේටම තුයි. තුන්වෙනි දරේ තාය කර කර යනකොට උදාහරණයක් වශයෙන් කියනවා නම් මකුළු දැලක ගරාජ ටික අයින් කරපුවාම මෙහිම කැරකෙන නූලක් නේ තියෙන්නේ. ඒ නූල පැත්තට ඇද්දොත් විශාල රවුමක් නැද්දි තව රවුමක් තව රවුමක් යන්නේ මුළු ජීවිතේම තේමාව තමයි වෙන්නේ. පළවෙනි රවුම විශාලයි. හැබැයි දෙවෙනි රවුම ඒක ඇතුලේ තියෙනවා. ඒකේ ගියාම තුන්වෙනි රවුම ඒක ඇතුලේ තියෙනවා. ඔහොම කැරකි කැරකි කැරකි කැරකි. මේ සකේක හක් බෙල්ලෙක්ගේ ඇතුලේ වගේ. අපි පළවෙනි එක හරි විස්තර විසඳුරවල කතා කරනවා. ඒකේ ඥාන පිටිමකම තියෙනවා নানা ආකාර දේවල් තියෙනවා. දෙවෙනි චක්‍රේ තුන්වෙනි චක්‍රේ කරකවන්න ගියාට පස්සේ ඔක්කොම මට්ටම්. මට්ටම් ගැන අර ඉස්සර තිබුණු එකලසට වැඩිය කැටි ගැහිච්ච බොහෝම ඝන බහල එක මේ එකමුතු භාවයකට එන්න පිටිපස්සේ. ඒකෙන්නේ එක පරියන්කේ හතර සැරේ විශ්ේනම ආයතන පතන ආය විශ්ේනම ආයතන පතන. යෝගාවචරයාගේ ආකල්පෙ වෙන්න ඕනේ ඇවිස්සුනොත් tempat වෙනවා tempat උනොත් ඇවිස්සෙනවා ඇවිස්සුනොත් tempat උනොත් මම භවනා කරනවා කිව්වොත් ඒක ආ නිවන් දකලා තමයි නතර වෙන්නේ දැන් ඇවිසිල්ල හොඳයි tempat නරකයි tempat හොඳයි ඇවිසිල්ල නරකයි කියන්නේ තාම අෂ්ටලෝක ධර්මේ කම්පාවන ගතිය. ඉනිසා දෙවෙනි චක්‍රේ එනකොට එනකන් යන්නලු. දැන් දැනගන්නවා දැන් බුදුන් සීපත් කරලා සීල සීපත් කරලා මම දැන් තමයි වැඩේ පටන් ගන්නන්නේ ආයසරයක් කරාන බාන්න අලුතෙන්ම නව භාවයේකින් ආයත් මෙනේ කරනවා මෙනේ කරනකොට පොඩි මම ඉඟියක් දෙන්න ප්‍රස්වාසයේ අග විතරක් බලන්න ඉගෙන ප්‍රස්වාසයේ අග බලපු ගමන් අරක මොකුත් නැහැ රත් වෙච්ච වියකින් බටර් කැල්ලක් කපුවා වගේ එහෙම තැම්පත් වෙනවා හුස්ම දෙකයි බලන්න ඕනේ හැබැයි තැම්පත් වුණාට අච්චර වෙලා ඉන්නේ. යන්න දැන දැන යනවා සම්පත වුණ. ගිහලා ටික වෙලා අර අර මේ ගුණේම තියෙනවා. වැඩි වෙලා ඉන්නේ. ආයෙ දැන් ඇවිසිනවා. ඇවිසිනොනත් ප්‍රසවාසය අග බලනවා. ඔන්නෝම චක්‍ර තුන හතරක් ගිය ගමන් මේක සම්පූර්ණ නිරක්ෂයට කෝන් එක වගේ එකතු වෙන්න පටන් ගන්නවා. එතකොට තේරෙනවා මේ යන අතර වාරයේ ලක්ෂ වාරයක් අපිට දෙනවා. ගැස්සුණත්, තැම්පත් වෙන සමහිත පාත්‍ර. ප්‍රිය වුණත් අප්‍රිය වුණත් භාවනා කරපන්. ඉතින් අෂ්ටලෝක ධර්මයේ අවස්ථා දෙමින් දෙමින් කියනවා මේ දින තර්ක මනසෙන් ගැස්සිල්ල හොඳ නැහැ, tempatu හොඳයි කියන. ප්‍රිය නම් භාවනා කරදායි නැත්නම් දැන් කියන තියෙන්නේ පුළුවන් නම් කාපම් බැරනම් කාපම්. කරපන්. ආනේක තියෙන්නේ දෙවෙනි චක්‍රයෙන් තුන්වෙනි චක්‍රයෙන් එහාට ගියාට පස්සේ අන්තිමට මේ හොඳට පුහුණු කරාට පස්සේ අපිට ඉඳගෙනම ඉන්න ඕනේ නැහැ. ඉතින් වැඩක් කරන ගමන් උනත් තීරයට පටන් ගන්න මේ චක්‍ර කරකැවෙනවා. කරන වැඩේ අපි මැල්ලුම් ටිකක් ලියනවා, හෝ පොතක් ලියනවා, කර කර ඉන්නකොට අර ඒකම තැම්පත් වෙනවා. ඒ ඒ කෘත්‍ය තැම්පත් වෙනවා. තැම්පත් වෙලා ගියලා ඊට පස්සේ ආය අතපය දිගාරින්න. ආයසර ටිකක් ගියට පස්සේ ආය කරතයි. අන්නේම කරලා කරලා කරලා මේක ආනාපාන සීමා වෙන්නේ නැතුව ඉඳගෙන ඉන්න පරියන්කේටම සීමා වෙන්නේ නැතුව ඕනම තැනකදී මේ චක්‍රය අල්ලන්න පුරුදු වුණොත් කොච්චර ලොකුවට පටන් අරගත්තත් ඒක දිගේ කරකවෙන්න කරකවෙන්න කේන්ද්‍රගත වෙන තැනකට එනවා. මේක හොඳටම තාතික වෙන්නේ සක්මනේදී මේක අල්ලපු දවසේ. සක්මනේදී තියෙනවා හොඳ යායට ගිහිල්ලා තෝන්තු වෙනවා. ඔළුව තෝන්තුලා ඉඳ ගන්නත් බැරුව එපා වෙලා ඉඳ ගන්න හිතෙනවා. ඉඳ ගත්තොත් පරාදයි. එහෙමම තියේදී කරන්නේ. කෙරුවොත් ආයෙසෙන් අර අර චක්‍ර කරනවා. තුන් හතර සැරයක් චක්‍ර කරන පස්සේ එහෙම ඇවිල්ලා වාඩි වෙච්චාම යෝගාවචරය ඉඳ ගන්නකොටම මේ මට්ටමේ ඉන්න යෝගාවචරයේ ආනාපානට යnderලා ප්‍රශ්වාසයේ අග පමණක් බැලීමේ ටෙක්නික් එක ඇල්ලුවොත් තැම්පත් වෙන්න වැඩි වෙලා යනවා. ප්‍රශ්වාසයේ අග කියන්නේ තිබිලා කෙලවර වේගෙන යනවා වේවි. අන්තිම නැට්ටට යනකම් අල්ලනවා. එක දෙක යනකොට එක පාරට අර කියන දුරුරුදු තැන්න විවේකෙට විස්රාමෙට හිස්තැනට එනවා. ඉතින් අර වගේ චක්‍ර කරකවනවා. එතකොට ආනාපානය සරණ යන්න එපා. පුදුම තරම් ආනාපානෙන් තොරව යන්න අරින්න ඕනේ. අරමුණක අවශ්‍යතාවයක් නැහැ මෙතන ගියාට පස්සේ. ආවොත් ප්‍රසවාසයේ අග බලනවා. පිම්බීම හැකිලා આવොත් මට ඒත් මත වෙන හැකිලිමේ අග බලනවා. මොන අරමුණක් ඕනේ නැහැ මේ වෙලාව. ඇත්තටම හැරමිටියක් නැතුව ඇවිදින්න පුළුවන් වෙලාව හැරමිටියක් ආවත් බලන්නේ ගෙවිලා යන වෙලාව. ඒක බොහොම ඉක්මනට විවේකයට යන්න පුළුවන්. ඒකයි ඔය මූලික බුද්ධස්පන්තියේ වාක්‍ය දෙක තුනක් සටහන් කරලා තියෙන්නේ ආධුනිකයට තමයි අරමුණ අවශ්‍ය කරන්නේ ආධුනිකයට තමයි ඉඳගෙන ඉන්න අවශ්‍ය කරන්නේ එහෙම අල්ලලා දුන්නට පස්සේ ආ අරමුණකින් තොරව නිමිත්තකින් තොරව ස්වභාව ලක්ෂණ වලින් තොරව සත්‍ය ප්‍රත්‍යීමට යන්න නම් අරමුණ ගෙවෙන වෙලාවේදී සතිය පැවැත්ීමේ හොඳ පුහුණුවක් ලැබෙනවා ඊට පස්සේ බලනවා අරමුණක් නැතුව යන්න පුළුවන් ආනපනේ අල්ලලා ගෙවම් කරන්න ඕනේ ගිය ගමන්ම මම දැන් මෙතන කියන තැන ගියාම කිලින්ම යන්නේ අම්මා ගොඩක්කට ගියා වගේ අර විවේකයට තමයි අන්තිම දේ මම දැන් මෙතන කියන එක බස් එක යනකොට උනත් ගන්න ඔෆිස් එකේ ඉඳගෙන ඉන්නකොට ගන්න මොන වැඩ කරනකොට උනත් ගන්න පුළුවන් ඒකත් අපි ආරම්භින් ස්වාධීන වෙනවා ඉරියව්වෙන් ස්වාධීන වෙනවා භාවනා මධ්‍යස්ථානයෙන් ස්වාධීන වෙනවා කර්මස්ථානාචාරයෙන් ස්වාධීන වෙනවා තමන්ගේ පාලනය තමන් අතට එනවා